සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් මහණෙනි මේ ලෝකයේහි කුම්භ උපමා කොට දේශනා කරන්නට පුළුවන් පුද්ගලයන් සතරාකාරයකින් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා ලෝකයේහි සමාජයේහි ජීවත් වෙන සියලුම පුද්ගලයෝ කොටස් හතරකට බෙදා දක්වන්නට පුළුවන් ඒ කොටස් හතර හරියට කුම්භ උපමාවෙන් දේශනා කරන්නට පුළුවන්. ඒ කුම්භ කියලා කියන්නේ කලය එහෙම නැත්නම් භාජනය කියන අර්ථයයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සතරාකාරයකින් කුම්භ වර්ග කොට දක්වන්නට පුළුවන්. තුච්චෝ පිහිතෝ තුච්චෝ විවට්ටෝ පූරෝ විවට්ටෝ පූරෝ පිහිතෝ මේ විදිහට ක්‍රම හතරකට බෙදා දක්වන්නට පුළුවන්. ඒ තමයි සමහර කල තියනවා කලය තුච්චෝ ඇතුළ හිස් නමුත් හොඳට වහලා හොඳට පින්තාරු කරලා හොඳට කැටයම් කරලා පිටින් බැලුවහම ඇතුළත ස්වභාවය පේන්නේ නැහැ හොඳට වහලා පිටතින් ආලේප කරලා පින්තාරු කරලා හැඩවැඩ කරලා තියෙන නිසා ඇතුළත ස්වභාවය හඳුනා ගන්නට බෑ බාහිර ස්වභාවය පමණයි ප්‍රකටව පේන්නේ ඊළඟට තවත් සමහර කුම්භ තියනවා කල තියනවා තුච්චෝ විවට්ටෝ ඇතුළත් හිස් ඒ වගේම විවෘතවයි තියෙන්නේ. බැලුවාම ඒක හිස් බව ඕනම කෙනෙකුට පේනවා. ඒ නිසා එහි ඇතුළත ගත යුත්තක් නැහැ කිසිවක් නැහැ කියන බව ඕනම කෙනෙකුට බැලූ මාත්‍රයෙන්ම පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් හිස්ව පවතිනවා පමණක් නෙවෙයි විවෘතව පවතිනවා. ඒ දෙවෙනි වර්ගය. තුන්වෙනි වර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පූර්ව විවට්ටෝ සමහර කල තියෙනවා හොඳට පිරීලා එක්ක ජලයෙන් පිරීලා එහෙමත් නැත්නම් වෙනත් වටිනා දෙයකින් පුරවලා තියෙනවා. නමුත් විවෘත කරලා තියෙන්නේ. ඒ විවෘත කරලා තියෙන නිසා ඇතුළත ස්වභාවය එහෙම නැත්නම් අර බැලූ බැල්මටම බොහොම ප්‍රකටව හඳුනා ගන්නට පුළුවන් බොහොම ප්‍රකටව පෙනෙන ස්වභාවයක් තියෙනවා ඒ විවෘත ස්වභාවය නිසා නොඇසුණු ඒ කියන්නේ අවශ්‍ය විදිහට වහලා ආරක්ෂා කරලා සුරක්ෂිත කරලා නැහැ ගණන් නොගන්නා ස්වභාවයෙන් එහෙම නැත්නම් ඇතුළත තියෙන්නේ වටිනා දෙයක් නමුත් ඒ වටිනාකමට සරිලන්න බාහිරින් ඒක ආවරණය කරලා සකසලා කෙනෙකුට ප්‍රසාදය ඇති වෙන විදිහට කිසිම සැලැස්මක් පිටතින් සකසලා නැහැ. එහෙම සමහර ඒවා තියෙනවා ඇතුළත වටිනා දේ පුරවලා තියෙනවා. නමුත් බැලූ බැල්මට වටිනාකමක් පේන්නේ නැහැ විවෘතව ආවට ගියාට තන තන වීසි කරලා තියෙනා වගේ තමයි පෙනෙන්නේ. ඊළඟට හතරවෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පූරෝ පිහිතෝ සමහර කල තියෙනවා සමහර භාජන තියෙනවා ඇතුළත වටිනා දේ වලින් පුරවලා තියෙනවා ඒ වගේම හොඳට වහලා ආවරණය කරලා පිටතින් අලංකාර කරලා ගෞරවනීය විදිහට තැම්පත් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ විදිහට ලෝකේහි කුම්භ එහෙම නැත්නම් කල භාජන ගත්තාම ඒවා සතර ආකාරයකින් බෙදා දක්වන්නට පුළුවන් සමහර ඒවා ඇතුළ හිස් ඒ වගේම වහලා නැහැ විවෘතයි සමහර ඒවා ඇතුළ හිස් නමුත් හොඳට වහලා පිටතින් අලංකාර කරලා පින්තාරු කරලා ගෞරවනීය විදිහට තියෙනවා සමහර ඒවා ඇතුළ වටිනා දේවලින් පුරවලා තියෙනවා. නමුත් වහලා ආරක්ෂා සහිතව ඒක සකස් කරලා නැහැ. සමහර ඒවා ඇතුළත වටිනා දේන් පුරවලා තියෙනවා. ඒ වගේම හොඳට වහලා ආරක්ෂා කරලා පිටතින් බොහොම අලංකාර විදිහට ගෞරවනීය විදිහට පවත්වලා තියෙනවා. මෙන්න මේ විදිහට මහණෙනි ලෝකේහි පවතින භාජන එහෙම නැත්නම් කල මේ කුම්භ සතරාකාරයකින් බෙදා දක්වන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ භාජන පිළිබඳව උපමාව දේශනා කරන්නේ චත්තාරෝ මේ කුම්භූපම පුද්ගල සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මි. මහණෙනි මේ ලෝකයේහි ජීවත් වෙන මිනිස්සුන් පුද්ගලයොත් මෙන්න මේ භාජන හතරාකාරයකට බෙදා දක්වා වගේ ඊට උපමා කොට සතරාකාරයකින් බෙදා දක්වන්නට පුළුවන් මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු. ඒ කොහොමද තුච්චෝ පිහිතෝ සමහර පුද්ගලයෝ ඉන්නවා ඇතුළත හිස් නමුත් හොඳට වහලා ආරක්ෂා සහිතව ඇතුළේ තියෙන්නේ හිස් බවක්කේ කියලා පේන්නේ නැති වෙන්නට බොහොම පිටතින් ආලේප කරලා අලංකාර කරලා හොඳ පෞරුෂයක් මවලා ඒ වගේම බාහිරින් හොඳ ප්‍රතිරූපයක් හදාගෙන ලෝකයේහි ජීවත් වෙනවා හැබැයි හැතු ඇතුළ හිස් අන්න ඒ බඳු පුද්ගලයෝ මේ සමාජෙහි ජීවත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සාමාන්‍යයෙන් සමාජයේ මිනිස්සු ඇසුරු කරනකොට අපට විවිධාකාර පුද්ගලයන් මුණ ගැහෙනවා විවිධාකාර පුද්ගලයන් සමග අපට ඇසුරු කරන්නට කටයුතු කරන්නට සිද්ධ වෙනවා ඒ අපට ඇසුරු නිසුරු කරන්නට මුණගැහෙන පුද්ගලයින් හඳුනා ගන්න ආකාරයක් පිළිබඳවයි තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී මේ භාජන උපමා කරමින් දේශනා කරන්නේ. එතකොට තථාගතයන් වහන්සේ දක්වන්නේ ඒ ඇතුළත හිස් නමුත් වහලා තියනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඇතුළත වැඩූ ධර්මයක් නැහැ. පුහුණු කළ දෙයක් නැහැ. මනස පුහුණු කරලා සංයමයක්, දමනයක්, සීලයක්, ගුණයක් එහෙම ප්‍රගුණ කරලා නැහැ. විශේෂයෙන්ම මෙහිදී තථාගතයන් වහන්සේ අවධාරණය කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීමක් අවබෝධයක් ඒ තුලින් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුලින් පිරිපුන් බවක් ඒ අයගේ නැහැ. නමුත් බාහිරින් බලනකොට ධර්මයේ දන්නවා වගේ ඒ වගේම බොහෝම ධර්මචාරී ජීවිත ගත කරනවා වගේ ඒ වගේම බොහොම සංවර පුද්ගලයෝ වගේ බොහොම හැදුණු වැඩුණු අය වගේ ඒ වගේම සමාජයට බොහොම ආදර්ශ සම්පන්න අය වගේ පිටස්තරින් බැලූ බැල්මට පෙනෙනවා. අර භාජනයේ හිස් බව නොපෙනෙන හැටියට මතු පිටින් වහලා ඒක හොඳට පින්තාරු කරලා අලංකාර කරලා කැටයම් කරලා ගෞරවනීය විදිහට තියලා තියෙනා වගේ මේ මිනිසුන්ගේ ඇතුළත හිස් බව පැහැදිලිව ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම මිනිස්සු මේ සමාජයේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිනතුන් අහලා ඇතිනේ අර එක් අවස්ථාවක කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරමින් දහම් කරුණු විමසමින් ඉන්න අතරතුරේ කොසල් රජුරුවන්ගේ චරපුරුෂයෝ ඒ කියන්නේ ජනපද ගම් දනව්වල හැසිරෙමින් රජයට විරුද්ධව යම් යම් අය වැඩ කරනවද ඒ වගේම රජුරවන්ට තියෙන යම් යම් තර්ජන මොනවද රටේ පවතින ස්වභාවය මොනවද කියලා හරියටම දැනගන්නට ඒ වගේම අන්‍ය රජවරු තමන්ව යට කරන්නට යුද්ධ සංවිධානය කරනවද කුමන්ත්‍රණ කරනවද මේවා පිළිබඳව දැනගන්නට රජවරු චරපුරුෂයෝ යොදලා ඉන්නවා රට පුරාම විවිධ ආකාරයේ කොසල් රජුරෝ මෙහෙම කතා බහ කර කර ඉන්නකොට මෙහෙම චරපුරුෂයෝ කිහිප දෙනෙක් එතනින් යන්නට පැමිණියා. නමුත් ඒ අය චරපුරුෂයෝ කියලා හඳුනා ගන්නට බැහැ. හරියටම පරිප්‍රාජකයෝ වගේ ඒ සමාජයේහි විවිධ පරිප්‍රාජක කොට්ටාස හිටියා. වස්ත්‍ර නැතුව, නිර්වස්ත්‍රව ගුණධම් වඩන, එහෙම නැත්නම් තවුස්දම් රකින විවිධ කොට්ටාස එහෙම නැත්නම් විවිධ පරිබ්‍රාජක කොට්ටාස ඒ කාලවකවානුවේහි ජීවත් වුණා. එතකොට මෙන්න මේ විදිහට නිර්වස්ත්‍රව සමාජයේ පූජනීය පුද්ගලයින් හැටියට කෙස් රැවුල් වවාගෙන තන තන නික්ම ගිහිල්ලා අනිත් අයගෙන් පිඬුසිඟාගෙන යැපෙන ඒ පරිබ්‍රාජක කොටසක් හැටියට කොසල් රජුරෝ තමන්ගේ චරපුරුෂය කණ්ඩායමක් යොදලා තිබුණා. ඒ චරපුරුෂය කණ්ඩායම බුදුරජාණන් වහන්සේත් කොසල් රජුරුවොත් සාකච්ඡා කරමින් ඉන්න තැන නුදුරින් මාර්ගයේහි ගමන් කරන කොසල් රජුරුව දැක්කා. දැකලා ඈත තියාම කොසල් රජුරුව අර බුදුහාමුදුරුවොත් එක්කලා කරන කතාව නවත්තලා ඉක්මනට අර පරිබ්‍රාජකීන් වගේ හැසිරෙන ඒ චරපුරුෂ දිසාවට හැරිලා ස්වාමීනි මම කොසල් රජුරුව ස්වාමීනි මම කොසල් රජුරුව කියලා තුන් පාරක් තමන්ගේ නම ප්‍රකාශ කරලා ඒ අයට ගරු කරලා ආපහු බුදුරජාණන් වහන්සේ ළඟින් ඇවිදින් වාඩි වුණා. වාඩි වෙලා කියනවා ස්වාමීනි මේ පරිබ්‍රාජකයෝ බොහොම සිල්වත් අය. බොහොම ගුණවත් අය. ඒ නිසා තමයි ස්වාමීනි මම ඒ අයට নমස්කාර කළේ කියලා කිව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි අන් අයගේ සීලය දැනගන්න අන් අයගේ ගුණය දැනගන්නට ඔබට ඇති සමර්ථකම මොකක්ද? ඔබ ගිහිවත් අඳින කම්සප විඳින කාමභෝගී ජීවිතයක් ගත කරන මේ පුද්ගල මනස පිළිබඳව ඊතරම් අවදිමත් බවකින් කටයුතු නොකරන පුහුණු කළ මනසක් නැති කෙනෙක්. ඒ වගේ ගිහියෙකුට පුද්ගලයෙකුගේ ඇතුළත මොකක්ද කියන එක පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. කාමභෝගී ජීවිත ගත කරන කම්සැපෙහි ඇලී ගලී ජීවත් වෙන මිනිසුන්ට මනස Tamanගේ මනස පිළිබඳවත් හරි වැටහීමක් නැතිකොට ලෝකයේ අන් අයගේ මනස පිළිබඳව විනිවිද දකින්නේ කොහොමද? අන් අයගේ සීලය පිළිබඳව, අන් අයගේ ගුණය පිළිබඳව විනිශ්චය කරන්නේ කොහොමද? ඒ නිසා මහරජතුමනි ඔබ වැනි කාමභෝගී ජීවිත ගත කරන අයට අන් අයගේ සීලය ගුණය හඳුනා ගැනීම පහසු නැහැ. මහරජතුමනි රැවටෙන්නට එපා. මේ සමාජයේ සමහර පුද්ගලයෝ ඉන්නවා බොහොම සංයමයට පත්වුණු දමනයට පත්වුණු සිල්වත් ගුණවත් මිනිසුන් වගේ හැසිරෙනවා. නමුත් ඇතුළත කිසිම ගුණයක් නැහැ. ඇතුළත කිසිම සීලයක් නැහැ. ඇතුළත කිසිම සංවරයක් නැහැ. අන්න ඒ වගේ ඇතුළත හිස්සුණු ඇතුළත කෙලස් ධර්මයන්ගෙන් පාප ධර්මයන්ගෙන් අසත් ධර්මයන්ගෙන් ඇතුළත කුණුණු නමුත් පිටින් ආලේප කරගෙන අලංකාර කරගත්තු ඇතැම් මිනිස්සු ඉන්නවා. ඒ නිසා මහරජතුමනි කිසිම කෙනෙක් බාහිරින් දුටු පමණින් විශ්වාස කරන්නට එපා පුද්ගලයෝ දීර්ඝ කාලයක් ඇසුරු කරලා තමයි ඒ අය සිල්වත්ද ගුණවත්ද කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒත් අනුවන පුද්ගලයෙකුට නෙමෙයි ඥානවන්තයෙකුටම පමණයි. ඒත් කෙටි කලක් ඇසුරු කරලා නෙමෙයි දිගු කලක් ඇසුරු කිරීමෙන්මයි පුද්ගල ස්වභාවය තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. එනිසා මහරජතුමනි යම්කිසි පුද්ගලයෙක් දුටු මාත්‍රයෙන් ඇසූ මාත්‍රයෙන් ඒ අය පිළිබඳව ප්‍රසාදය ඇති නොකරගෙන පුද්ගල ස්වභාවය තේරුම් ගන්නට ඕන නම් ප්‍රඥාවෙන් දීර්ඝ කාලයක් ඇසුරු කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා නවන්න රූපේන නරෝ සුජානෝ නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඊතර දස්සනේන සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරන්ති මහරජතුමනි යම්කිසි කෙනෙක් දැක්ක පමණින් කතාබහ කළ පමණින් මතු පිටින් පෙනෙන පමණින් විශ්වාසයට ගන්නට එපා නවන්න රූපේන නරෝ සුජානෝ බාහිර ස්වරූපයෙන් hina වෙන හැටියෙන් කතාබහ කරන හැටියෙන් මිනිස්සුන්ව හඳුනා ගන්නට පහසු නැහැ නවිස්සසේ ඊතර දස්සනේන එක පාරටම දැකපු ගමන්ම පහදින්නට විශ්වාස කරන්නට යන්නට එපා. ඒ කියන්නේ සැක කරන්න කියන එක නෙවෙයි. එක පාරටම කරුණු නොදැන පුද්ගල ස්වභාවය නොදැන තීරණවලට එළඹෙන්නට යන්නට එපා. ඒ කුමක් නිසාද සුසඤ්ඤතානංහි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරಂತಿ මේ ලෝකේ සංයමයටපත් වුණු දමණයටපත් වුණු සිල්වත් ගුණවත් පුද්ගලයින්ගේ ස්වરૂපයෙන් අසංවර වූ අසත්පුරුෂයෝ පෞකාරයෝ ලෝකේ හැසිරෙනවා අර සිල්වතුන් ගුණවතුන් වගේ බාහිර ස්වરૂපයට පෙනෙන හැටියට. එනිසා මහරජතුමනි එකවරම කෙනෙක් දැක්ක දුටු පමණින් විශ්වාසයට ගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතනදී කොසල් රජුරෝ කියනවා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ඔබ වහන්සේගේ ප්‍රකාශනය ස්වාමීනි සැබවින්ම ඒ මෙතනින් ගියේ පරිබ්‍රාජකයෝ නෙමෙයි වන්දනීය පූජනීය පිරිසක් නෙමේ ඒ මා විසින්ම යොදලා තියෙන චරපුරුෂයෝ මේ රටේ ලෝකයේ තොරතුරු හොයාගෙන එන්නට අන් අය කියන කරන දේවල් සොයාගෙන එන්නට මම ඒ අයට මුදල් ගෙවනවා. නමුත් ඒ අය පරිබ්‍රාජකීන් වගේ පෙනී සිටමින් අන් අයගේ වැඳුම් පිදුම් ලබමින් අන් අය දෙන ආහාර පාන ආදී භුක්ති විඳිමින් මේ රට පුරා ගම්දනව් පුරා ඇවිදලා දැන් ඔය එන්නේ gedara ගිහිල්ලා කෙස් රැවුල් කපලා, නියපොතු කපලා, නාලා පිරිසුදු වෙලා ඇඳුම් ඇඳගෙන තව ටිකකින් රජමාලිගාවට එනවා. ඒ අය Tamanගේ වේතනය, Tamanගේ මුදල් ලබා ගන්නට ස්වාමීනි ඒ අය පරිබ්‍රාජකයෝ නෙමෙයි මා විසින් යොදලා තියෙන චරපුරුෂයෝයි කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කාරණේ හැබෑව හෙළි කළා. මෙන්න මේ වගේ පින්නතුනේ සමාජයේ ජීවත් වෙනකොට ඇතැම් පුද්ගලයෝ අපට හමු වෙනවා ඇතුළත කිසිම ධර්මයක් ප්‍රගුණ කරලා නැහැ. නමුත් පිටස්තරෙන් අමුතුම පෞරුෂයක් මවාගෙන අමුතුම ගුණයක් ප්‍රදර්ශනය කරගෙන ජීවත් වෙන පුද්ගල. හැබැයි එහෙම අයගෙනුත් සමාජයට සමහර විට යහපතක් සිද්ධ වෙන තැනුත් නැතුවම නෙමෙයි. අයහපතක් සිද්ධ වෙන තැනුත් බහුලව මතුවෙන්නට පුළුවන්. අන් අය කල්පනාකාරී නොවුනොත් ඒ කියන්නේ යහපතක් සිදුවෙන අවස්ථා තිබිය හැකි කියලා කිව්වේ අර සිල්වතුන් වගේ ගුණවතුන් වගේ සත්පුරුෂයින් වගේ ධර්මයේ දන්නා අය වගේ හැසිරෙනකොට සමහර විට තවත් කෙනෙක් ඒ දිහා බලලා අනේ අපටත් මේ වගේ කටයුතු කරන්න බැරිද මේ වගේ ධර්මානුකූලව හිතන්නට බැරිද මේ වගේ යහපත් ජීවිත ගත කරන්න බැරිද කියලා ඒ අයත් ඒ විදිහට අවංකව උත්සාහ කරනවා නම් එබඳු තැනකදී අර වගේ රඟපාන මිනිස්සු දිහා බලලා වුණත් නිවැරදි මඟ යන්නට අපට යම්කිසි පසුබිමක් හදාගන්නට පුළුවන්. ඒක ඒ අය දැනගෙන කරනවා නෙමේ. නමුත් ඒ රඟපෑම දිහා බලලා අපි අවංකව කටයුතු කරනවා නම් ඒ තුලින් සමාජයට යහපතක් කරගන්නට පුළුවන්. නමුත් එසේ කටයුතු කරන බාහිර පෞරුෂය විතරක් හදාගෙන ඇතුළත හිස්ව කටයුතු කරන මිනිසුන් නිසා යම්කිසි කෙනෙක් එබඳු පුද්ගලයින්ගේ හැසිරීම් රටාව පිළිබඳව ප්‍රසාදයටපත් වෙලා අන්ධභක්තියෙන් ඕන් කරන කියන දේ පිළිගෙන කටයුතු කරනවා නම් දැඩි විශ්වාසයට පැමිණෙනවා නම් එබඳු තැන්වලදී සමාජයට එබඳු මිනිසුන්ගෙන් අනතුරු පැමිණෙන්නට පුළුවන්. මොකද Tamanට රැවටුණා කියලා දැනගත්තට පස්සේ ඒ මිනිසුන්ගේ පාපකාරී අදහස් අයහපත් ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කරන්නට ඒ අවස්ථාවක් කරගන්නවා අන් අය Tamanගේ රංගපෑමට රැවටුණයි කියලා ඒ අය හඳුනාගත්තු තැනදී. ඉතින් ඒ නිසා අනිත් අය මොන විදිහෙන් රඟපෑවත් මොන විදිහෙන් ක්‍රියාත්මක වුණත් අපි සිහිබුද්ධියෙන් කටයුතු කරනවා නම් අපි කල්පනාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් අපි කරන්නේ කියන්නේ මොකක්ද කියලා අපි හරියට තේරුම් අරන් වැඩ කරන්න උත්සාහ කරනවා නම් ඒ සමාජයේ මොනතරම් රඟපෑම් කරන මිනිසුන් හිටියා වුණත් අපට අපේ ගමන නිවැරදිව යන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා මේ සමාජයේ ඉන්න මිනිසුන්ගෙන් එක කොටසක් සමහර අය අර හිස් වාජනේ වුණත් හොඳට වහලා සම්පූර්ණ කරලා පිරුණු කලයක් වගේ පිරුණු බඳුනක් වගේ පිටින් පින්තාරු කරලා ආලේප කරලා කැටයම් කරලා ප්‍රසාදනීය විදිහට තියෙනා වගේ බාහිර හැසිරීමෙන් කතා බහින් පිටස්තර පෙනුමෙන් ඒ වගේම ප්‍රතිරූපයෙන් බොහොම සිද්ගන්නා සුළු ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඇතුළතින් ධර්මයෙන් පිරුණු බවක් නැහැ ගුණයෙන් සීලයෙන් පිරුණු බවක් නැහැ ඇතුළත හිස් නමුත් පිටතින් ප්‍රසාදනීය තත්වෙන් ජීවත් වෙනවා මේ ලෝකයේ එක්දලා එක්තරා පුද්ගල පිරිසකුයි එක්තරා චරිත ලක්ෂණයකුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ භාජනයට එහෙම නැත්නම් කලයට උපමා කොට මේ පුද්ගලයෝ දේශනා කරනවා. ඊළඟට දෙවැනි පිරිස බුදුහාමුදුරුව හඳුන්වනවා තුච්චෝ විවටෝ ඇතුළත හිස් ඒ වගේම වහලත් නැහැ. ඒ කියන්නේ දැන් අර මුලින් කියාපු අය ඇතුළ හිස් වුණත් ඒ ඇතුළේ තියෙන හිස් ගති පිටට පෙන්වන්නේ නැහැ. ආවරණය කරගෙන ඉන්නවා. ඒකයි අපි සඳහන් කළේ සමහර වෙලාවට ඒ මිනිස්සුන්ගෙන් සමාජයට යහපතකුත් සිද්ධ වෙනවා. මොකද අර ඇතුළේ තියෙන දුර්ගුණ එළියට පෙන්වන්නේ නැති නිසා. ඉතින් අපි රැවටුනොත් තමයි මේ බඳු මිනිස්සුන්ගෙන් අපට අනතුරක් වෙන්නේ. නමුත් මේ දෙවණියට කියන පුද්ගලයා අරීටත් වඩා සමහර විට අනර්ථකාරී වෙන්නට පුළුවන් කුමක් නිසාද ඇතුළත හිස් ඒ වගේම ආවරණය කරලා වහලා තියලත් නැහැ හිස් බව හැමතිස්සෙම පිටට ප්‍රකට වෙනවා. දැන් මේ වගේ අය තමයි අපට සමාජයේ හමු වෙන්නේ පව්කම් කරනවා අපරාධ කරනවා වැරදි කරනවා නොයෙකුත් දුරාචාරයන්හි යෙදෙනවා හැබැයි කිසිම ලැජ්ජ බයක් නැතිව කිසිම ආවරණයක් නැතුව කිසිම සංයමයක් නැතුව අනිත් අයත් එක්කලා ඒවා විවෘතව කතා කරනවා විවෘතව කියනවා අපි මෙහෙම දෙයක් කළා අපි මෙහෙම අපරාධයක් කළා අපි අහවල් දවසේ දඩේ මේ ගියා මෙච්චර සත්තු මැරුවා මෙහෙමයි මැරුවේ වෙඩි තියලයි මැරුවේ කපල කොටලයි මැරුවේ මෙහෙම අර තමන් කරපු පව්කම් කිසිම ලැජ්ජ බයක් නැතුව විවෘතව අනිත් අයත් එක්ක කියන ඊළඟට අපි අහවල් අහවල් කාන්තාව ඇසුරු කළා අහවල් අහවල් පුරුෂය ඇසුරු කළා මේ මේ විදිහයි බිරිඳ බිරිඳගේ ඇස් වහලා අපි කාමයේහි වරදවා හැසිරුනේ මෙහෙමයි පුරුෂයාගේ net වහලා අපි කාමයේහි වරදවා හැසිරුනේ මේ වගේ සමාජයේ කතා කරන අය විවෘතව කතා කරනවා වගේ පෙනුනට ඒ ඇතුළත තියෙන දුර්ගුණයයි හිස් බවයි ලෝකයට හඬනගා කියන්නේ ඊළඟට තමන් මත්පැන් බීපු ආකාරය තමන් බොරු කියලා අනිත් අය වංචා කරපු හැටි මේ නොඑක් විදිහට හොරකම් කරපු හැටි අනිත් අයගේ දේවල් බලහත්කාරයෙන් ගත්තු හැටි වංචා කරපු හැටි Taman රැකියා කරන තැනට වංචා කරපු හැටි මේවා සමහර මිනිස්සු කිසිම හිරිකිතක් නැතිව අනිත් අයත් එක්කලා පුරසාරම් දොඩන ආකාරයට ඕනෑ තරම් එලිපිට කතා කරන අවස්ථා සමාජයේ අපට ඇහෙනව පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු මිනිස්සු තුච්චෝ විවටෝ ඇතුළත් හිස් හැබැයි වහලා ආවරණය කරලත් නැහැ. අර හිස් ගතිය පැහැදිලිවම පේනවා. ඒ සද්ද කරන හැටියෙන්, ගෝසා කරන හැටියෙන් අර ඇතුළත තියෙන දුර්ගුණ, පාපකාරී ස්වභාවය, ඒ අධම ස්වභාවය, ඒ අසත්පුරුෂ ස්වභාවය හැමෝටම ප්‍රකට වෙනවා. ඒ බඳු මිනිසුන් ලෝකයට වඩාත් අනර්ථ කරයි කියලයි හඟින්නට වෙන්නේ. බැලූ බැල්මට නම් පේනවා මේ මිනිස්සු මොන තරම් අවංකද කියන දේ කරනවා කරන දේ කියනවා වගේ පෙනෙන්නට පුළුවන්. එයත් ඒව හඟින්නේ ඒ විදිහට තමයි. අපි ඔය ඇතුළ පිට දෙවිදිහක් නැහැ. අපි නිකන් අමුතු විදිහට රඟපාන්න යන්නේ ඇතුළේ තියෙන එකමයි අපි පිටටත් කියන්නේ. ඒ වගේම කියන දේමයි අපි කරන්නේ. ඒ නිසා අපි ලෝකෙට එකක් කියලා ඇතුලෙන් එකක් කරන්නේ අපි වංචා කරන්නේ අපි 100ට 100ක් අවංකවයි වැඩ කරන්නේ කරන දේ අපි ඕන තැනක නිර්භයව කියනවා එහෙම තමයි අපේ හැටි කියලා ඒ අය සමාජයට කියන්න පුළුවන් නමුත් ඒක අවංකකමක් හැටියට ඒ පුරසාරම් දෙඩුවට ඇත්තටම පින්නතුණි ඒක අවංක බව නෙමේ ලැජ්ජ බය නැතිකම විලිලැජ්ජ නැතිකම කියලයි කියන්නට වෙන්නේ ඒ නිසා තමන්ගේ ඇතුළත අඩුපාඩු තියෙනවා නම් Taman ළඟ දුර්ගුණ තියනවා නම් දුබලකම් තියනවා නම් ඒවා අනිත් අයත් එක්කලා පුරසාරම් දොඩවලා සමාජගත කරලා සමාජයේම වරදට පොළඹවන එක නෙවෙයි සුදුසු දේ වෙන්නේ තමන්ගේ දුබලකම් සකස් කරගන්නට උත්සාහ කරන්න ඕන එසේ සකස් කරගන්නා තෙක් ඒවා ආවරණය කරලා තියාගන්නට ඕන අනුම් රවට්ටන්නට නෙමෙයි දැන් අපි අර මුලින් කිව්ව පුද්ගලයෝ තමන්ගේ වැරදි අඩුපාඩු වහගෙන ඉන්නවා හැබැයි වහගෙන ඉන්නේ ලෝකෙ රවට්ටන්නට විනා තමන් හැදෙන්නට නෙමෙයි වඩාම සුදුසු දේ නම් තමන්ගේ වැරදි අඩුපාඩු ලෝකයා ඉදිරියේ කියාපාන එකක් නෙවෙයි ඒ වගේම තමන්ගේ වැරදි අඩුපාඩු වහගෙන ලෝකෙ රවට්ටන එකක් නෙමෙයි තමන්ගේ අඩුපාඩු වහගෙන ඒවා සකස් කරගන්නට උත්සාහ කිරීමයි වඩා ඥානවන්ත සත්පුරුෂයින් විසින් කළ යුතු වෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මෙහෙම ඇතුළත හිස්සුණු නමුත් වහලා ආවරණය කරලා නැති හිස් බව නිතර ලෝකෙට ප්‍රදර්ශනය කරන පුද්ගලයොත් මේ සමාජයේ අපි අතර ජීවත් වෙනවා මේ තවත් එක් පිරිසකුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා තමයි පූර්ව විවටෝ ඇතුළත පිරීලා තියෙනවා නමුත් වහලා ආවරණය කරලා ආරක්ෂා කරලා පිටින් බැලූ බැල්මට ප්‍රසාදනීය ගතියක් නැහැ ඇතුළත සිල්වත්, ඇතුළත ගුණවත්. ඒ වගේම ඇතුළතින් බැලුවහම බොහොම ඥානවන්තයි, බොහොම පිරිපුන්. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා. නමුත් පිටතින් බැලුවෙන් පස්සේ එහෙම ගුණයක්, සීලයක්, සංයමයක්, දමනයක් තියනවා කියන බව අනිත් අයට ප්‍රකට වෙන්නේ නැහැ. දැන් මේ පුද්ගලයා තමන්ට යහපත කරගන්නවා ලෝකෙටත් යහපත කරන්න ක්‍රියාත්මක වෙනවා හැබැයි බාහිර පැවැත්මේ තියෙන දුබල පෙනුම නිසා අනිත් අය පව් කරගන්න පුළුවන් මේ බඳු අය නිසා. දැන් පින්නතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ඇතැම් රහතන් වහන්සේලා වුණත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙච්ච අවස්ථා. දැන් අර එක සදහැවත් උපාසක මහත්මයෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් ආරාධනා කරනවා ස්වාමීනි මට එක ස්වාමින් වහන්සේ නමක් වැඩමවා ගන්නට ඕනේ දානය සඳහා. පස්සේ බුදුරජාණන් වහන්සේ එක රහතන් වහන්සේ නමක් පිටත් කරලා හැරියා ඒ දාණය සඳහා. දැන් දායකයා හාමුදුරුව වැඩමවගෙන යනකොට ලොකු වක්කඩක් තිබුණා. ඒ වක්කඩෙන් අර හාමුදුරුව එකපාරටම සිවුර කැටි කරගෙන එහා පැත්තට පැන්නා. එතකොට දායකයාට කල්පනා වුණා අනේ මේ තරම් නැහැදිච්ච හාමුදුරු නමක්ද මම මේ දාණයට එක් කරගෙන යන්නේ. ඉතින් දැන් ආපහු වැඩමවන්නත් බෑ දැන් එකයි යන නිසා දානේ ටික නම් දෙනවා. නමුත් පිරිකර නම් මොකුත් පූජා කරන්නට ඕනේ මේ වගේ දුස්සීලයකට මොනවා පූජා කරන්නද කියලා හිතුණා. ඊට පස්සේ ඊළඟට පුංචි වක්කඩක් තිබුණා මේ හාමුදුරුව බොහොම පරිස්සමින් ඒ වක්කඩෙන් බැහැලා ගියා. එතකොට දායක මහත්තයාට හරි විමතියක් ඇති වුණා. දැන් මහ වක්කඩෙන් බැහැලා යන්න ඕන එකේ මේ හාමුදුරුවෝ සිවුර කැටි කරගෙන පැන්න එහා පැත්තට මේ පොඩි වක්කඩෙන් අනිත් පැත්තට කකුල තියලා එහා පැත්තට යන්න පුළුවන් එකේ මේ හාමුදුරුවෝ මේ පුංචි වක්කඩෙන් බැහැලා යනවා. ඇයිද එහෙම කළේ කියලා අහන්න හිතිලා මේ දායක මහත්තයාර හාමුදුරුවන්ගෙන් ඇහුවා. අහපුවාම හාමුදුරුවෝ කියනවා ඉස්සල්ලා වක්කඩෙන් පැනලා මට පිරිකර නැති වුණා. දැන් මේ වක්කඩෙනුත් පැන්නොත් මට දානේ ටිකක් නැති කරගන්නයි වෙන්නේ. ඒ නිසයි මම බැහැලා ගියේ කියලා කිව්වා. එතකොට දායක මහත්තයාට තේරෙනවා එහෙනම් මේ හාමුදුරුව මම හිතපු එකක් තේරුම් අරගෙන තියෙනවා. ඉතින් අනුන්ගේ සිත් දකින්නට තරම් නුවණක් තියෙන මේ හාමුදුරුව ඇයි මේ විදිහට අසංවරව කටයුතු කළේ කියලා දානි පූජා කරලා සියල්ල නිම කරලා ආපහු විහාරස්ථානයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා ස්වාමීනි මේ තරම් අන් අයගේ සිද්දන ගන්නට තරම් පිරිපුන් බවක් ඇති මේ හාමුදුරුව ඇයිද මෙහෙම දෙයක් කළේ එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන උපාසකතුමනි උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙමේ සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේ නමක්. නමුත් ආසන්න ආත්ම භාව 500ක පමණ වඳුරු කුලෙහි ඉපදිලා ඒ ඇබ්බැහිය ඒ පුරුද්ද තියෙන නිසා හැම මොහොතකම සිහියෙන් නොසිටියොත් ඒ භව පුරුදු මතුවලා එන්නට පුළුවන් රහතන් වහන්සේට උනත් එනිසායි ඒබඳු අවිචාරවත් ස්වභාවයක් ඔබට පෙනුනේ නමුත් ඒවා දන දන පාපකාරී සිතින් කරනවා නෙවෙයි සෙල්ලක්කාරකමට කරනවා නෙවෙයි ඒ භව පුරුද්ද මතු වුණාට උන්වහන්සේ සියලු කෙලසුන් නැසූ රහතන් වහන්සේ නමක් කියලා බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා දැන් මේ වගේ අවස්ථා බලනකොට අපිට පේනවා ඇතුළත පිරීලා ගුණයෙන් සීලයෙන් ධර්ම අවබෝධයෙන් පිරීලා තියෙනවා නමුත් අර සාංශාරික ඇබ්බැහි පුරුදු ඉස්මතු වෙනකොට බලන පුද්ගලයාට දකින පුද්ගලයාට අහන පුද්ගලයාට එච්චර ප්‍රසාදයක් ඇති වෙන්නේ දෝෂයක් තමයි දකින්නේ එහෙම දැකලා අනිත් මිනිස්සු සමහර විට පව පුරවා ගන්න අවස්ථා තියෙනවා දැන් ඒ වගේ තව අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ වැඩ හිටියා දෙවියන්ට ප්‍රිය භික්ෂූන් අතරින් අගතන්පත් වූ මහරහතන් වහන්සේ නමක් පිළින්දිවච්ච මහරහතන් වහන්සේ ඒ පිළින්දිවච්ච මහරහතන් වහන්සේ දෙවියන්ට ප්‍රිය භික්ෂූන් අතරින් අග්‍රයි නමුත් උන්වහන්සේ මිනිසුන්ට තරම් ප්‍රිය වුණේ නැහැ. කුමක් නිසාද? උන්වහන්සේ මිනිසුන්ට කතා කරන්නේ වසලයා මෙහෙට වරේ මේ වැඩේ කරපන් ඒ විදිහට. දැන් මේක අහනකොට මිනිස්සුන්ට එච්චර ප්‍රසාදයක් මතුවේන්නේ නැහැ. ඇත්තටම උන්වහන්සේ එහෙම කතා කරන්නේ අනිත් අයට නිග්‍රහ කරන්නට නෙමෙයි පෙර ආත්ම බොහෝ ගණනක උසස් කුලවල ඉපදිලා තමන්ගේ සේවකයන්ට කතා කරලා පුරුදු වෙච්ච රටාව. ඉතින් සමහරට ඒ කාලවකවානුවේ වසලයා කියන්නේ නරක වචනයක් නොවෙන්න පුළුවන්. මේ කාලවකවානුවේ ඒක නරක වචනයක් නිසා අනිත් මිනිස්සුන්ට හිත නරක වෙනවා. නමුත් උන්වහන්සේ භවපුරුද්දත් එක්ක ඒ වචන පාවිච්චි කරනවා. ඉතින් ඒ බඳු අවස්ථාවල රහතන් වහන්සේ නමක් වුණත් මිනිස්සුන්ට ඒ තරම් ප්‍රියමනාප වෙන්නේ නැහැ. මේ විදිහට පින්නතුන් සමාජයේ සමහර අය අපට පෙනෙනවා අපට හමු වෙනවා ඇත්තටම ඇසුරු කරලා බලනකොට ළඟින් ආශ්‍රය කරලා බලනකොට හරීම වටිනාකම් තියෙනවා බොහොම ගුණවත්කම් තියෙනවා සිල්වත්කම් තියෙනවා ඒ වගේම අනිත් අයට උදව් කරනවා අනිත් අයට යහපත කරනවා හැබැයි බැලූ බැල්මට පිටස්තරින් එහෙම ස්වභාවයක් ප්‍රකට වෙන්නේ නැහැ කතා කරනකොට ක්‍රියා කරනකොට හරීම දඩබ්බර විදිහට වැඩ කරනවා වගේ තමයි අපට පේන්නේ. බොහොම රළු පරළු මිනිස්සු වගේ තමයි අපට පේන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම පෙනුණු පමණට ඒ බාහිරින් දැකපු පමණට පුද්ගලයෝ ගැන තීරණ ගන්නට යන්න එපා. පුද්ගලයෙක් පිළිබඳව හරියට දැනගන්න ඕන ළඟින් ඇසුරු කරන්න. අනිත් අය කියන කියන දේවල් පිළි අරගෙන ඒ අනුව කටයුතු කරන්නට යන්න එපා. දැන් සමාජයේ හුඟක් වෙලාවට වැඩ කරන්නේ අනිත් අය කියන විදිහට අපට පෙනෙන හැටියට අපට ඇහෙන හැටියට තම තමන්ගේ රුචි අරුචිකම් වල විදිහට ඒ වගේම බාහිර කායික ස්වභාවය මත hina වෙන කතා කරන ආකාරය මත මේවෙන් තමයි පුද්ගලයෝ මනින්නේ යන වාහනයෙන් අඳින ඇඳුමෙන් මේ වගේ දේවල් වලින් මිනිස්සු මනින්නට අද හුඟක් දෙනා පුරුදු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැට පේන කනට ඇහෙන අනිත්‍යයි කියන දේවල් වලින් පමණක් පුද්ගලව මනින්නට බෑ. සමහර සත්පුරුෂයෝ ඉන්නට පුළුවන්, සමහර ගුණවතුන් සිල්වතුන් ඉන්නට පුළුවන්. බැලූ බැල්මට බාහිරින් හොයන්නට බෑ. ඒබඳු මිනිසුන් ඇසුරු කරලාම තමයි හඳුනා ගන්නට වෙන්නේ. දැන් අද සමාජයේ පින්නතුනේ හුඟක් දෙනෙකුට Tamanගේ සිල්වත්කම් ගුණවත්කම් අපි මෙහෙමයි මෙහෙමයි කියලා කියාපාන්නට ඉදිරිපත් වෙන ගතිය අපට හුඟක් අද ලංකාව තුල පෙනෙන්නට පවතිනවා. නමුත් මේ தත්ත්වය තරම් හොඳ தත්ත්වයක් නෙමෙයි. හැබෑවට සීලෙන් ගුණෙන් පූර්ණ වෙනකොට එබඳු පුද්ගලයා සාමාන්‍යයෙන් පිටස්තරින් රඟපාන්නට යන්නේ නැහැ. බැලූ බැල්මට එකවරම හොයා ගන්නටත් බෑ. නමුත් කාලයක් ඇසුරු කරනකොට දැනෙනවා ඒ තනත්තාගේ සරල ජීවිතයත් එක්කලා මොනතරම් ගැඹුරක් ඒ තනත්තා සතුව තියනවද කියලා. අපේ රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුව උන්වහන්සේ දැකලා වැඳලා පුදලා කතා බහ කරපු බොහෝ දෙනා උන්වහන්සේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් හැටියට හඟින්නට ඇති. නමුත් දීර්ඝ කාලයක් ඇසුරු කරපු අය සමහරු දිගු කලක් ඇසුරු නොකළා වුණත් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට උන්වහන්සේ මොනතරම් මනස පුරුදු පුහුණු කරපු පැවිදි ජීවිතේ කොයිතරම් ගැඹුරකට ගිය මේ නිවන් මගේ මොනතරම් ඉදිරියකට ගිය කෙනෙක්ද කියලා උන්වහන්සේව හඳුනාගත්තු අයත් ඉතා කලාතුරකින් හිටියා නමුත් හැමෝටම මෙහෙම කරන්නට පුළුවන් කමක් නැහැ. මොකද තම තමන්ගේ රුචි අරුචිකම් මත ලෝකේ විනිශ්චය කරන්නට පෙළඹෙන නිසා. අර එක අවස්ථාවක රහතන් වහන්සේ නමකගේ පාත්‍රා සිවුරු ආදී අරගෙන පිටිපස්සෙන් යන භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි රහතන් වහන්සේ හඳුනාගන්නේ කොහොමද? එතනදී රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා යම්කිසි කෙනෙක් රහතන් වහන්සේ නමකගේ පාත්‍රා සිවුරු ආදිය අරගෙන හැමදාම පිටිපස්සෙන් ගියා වුණත් රහතන් වහන්සේ නමක් අඳුනා ගන්න එක පහසු නෑ කියලා. ඉතින් එහෙම කිව්වා වුණත් අර පිටිපස්සෙන් ගිය භික්ෂුන් වහන්සේට ඒක වැටහෙන්නේ නෑ මොකද උන්වහන්සේ වයසට ගිහිල්ලා වෘද්ධ සමයේ පැවිදි වෙච්ච කෙනෙක් මේ ධහම පිළිබඳව මහානකම් පිළිබඳව තරම් පරිචයක් නැහැ. ඒ නිසා උන්වහන්සේට හඳුනා ගන්නට පුළුවන් වුණේ නැහැ. ඉතින් රහතන් වහන්සේ කියන කෙනා ඵලලාභී උත්තමයා සිල්වතා ගුණවතා මම සිල්වත්te මම ගුණවත්te මම ඵලලාභී කෙනෙක්ය මම රහත් වෙච්ච කෙනෙක්ය කියලා ප්‍රදර්ශනය කරන්නට අනුන්ට කියාපාන්නට තර්ක විතර්ක කරන්නට වාද කරන්නට සූදානම් වෙන්නේ නැහැ. Tamange ගුණය සීලය මත පිහිටා Taman කටයුතු කරනවා දක්ෂයෝ ඥානවන්තයෝ එබඳු උතුමන් දිගු කලක් ඇසුරු කරලා හඳුනා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට ඒ ආකාරයෙන් නුවණ තියෙනවා නම් හඳුනා ගන්න පුළුවන්. නමුත් සමහර පුද්ගලයෝ ඉන්නවා ඇතුළත පිරීලා තියෙනවා. නමුත් ආවරණය වෙලා නැහැ. බැලූ බැල්මට පිටස්තරින් හඳුනන්නට බෑ. ඒ ලෝකයේ ජීවත් වෙන තුන්වෙනි පුද්ගල කොට්ටාසයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට හතරවෙනි පිරිස තමයි පූරෝ පිහිතෝ ඇතුළතත් වටිනා දේවල් වලින් පිරීලා තියෙනවා. හැබැයි බාහිරිනුත් හොඳට ආවරණය වෙලා හොඳට හොඳට සංවර වෙලා බාහිරිනුත් ප්‍රියමනාප ස්වභාවයෙන් පවතිනවා. ඒ අයගේ කතා බහ කිරීමත් බොහොම ප්‍රසන්නයි, හැසිරීමත් බොහොම ප්‍රසන්නයි, ඒ වගේම ගමන බිමනත් බොහොම ප්‍රසන්නයි. හැම දෙයක්ම බැලූ බැල්මටත් ප්‍රසාදනීයයි. ඒ වගේම ඇතුළතත් ඒ අවංකවම ඒබඳු ಗುಣධම් වලින් පිරී පවතිනවා. මෙබඳු පුද්ගලයා ලෝකේ සුදුසුම පිරිපුන්ව පුද්ගලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සරියුත් හාමුදුරුවෝ වගේ කෙනෙක් ගත්තාම උන්වහන්සේලා සියලු භික්ෂූන් වහන්සේලාට ප්‍රියමනාපයි, මහජනයාටත් ප්‍රියමනාපයි. කාටවත් චෝදනා කරන්නට දෝෂයක් කියන්නට තරම් උන්වහන්සේලාගේ බාහිර හැසිරීම් වලින්වත් අඩුපාඩුවක් මතුවෙන්නේ නැහැ. බොහොම නිහතමානීව බොහොම කාරුණිකව දයාවෙන් netසිතින් නිරන්තරයෙන් සිහි කල්පනාවෙන් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් ප්‍රියමනාපයි අන් අයටත් ප්‍රියමනාපයි ඒ වගේම ගුණේනොත් සීලේනොත් පරිපූර්ණත්වයටපත් වෙලා තියෙනවා ප්‍රඥාවෙන් පූර්ණත්වයටපත් වෙලා තියෙනවා ඒ නිසා ඇතුළතත් පූර්ණයි බාහිරින් බැලූ බැල්මටත් අන් අයගේ ප්‍රසාදය ලබන්නට සුදුසුයි ඉතින් මෙහෙම චරිත සමාජයේ ඊටාම කලාතුරකින් තමයි අපට හමු ඒ කලාතුරකින් හමු වෙන චරිත ඒ චරිත ලක්ෂණ යම් කෙනෙක් තුල සංවර්ධනය කරගන්නට පුළුවන් නම් ඒ බඳු පුද්ගලයා ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම સિદ્ધ කරන්නට සමත් වෙන පිරිපුන් පුද්ගලයෙක් වෙනවා. පින්නතුනේ අර මුලින් කිව්ව පුද්ගලයා කියන්නේ ඇතුළත පිරීලා තියෙනවා හැබැයි බැලූ බැල්මට ප්‍රසාදනීය තත්වයක් නැහැ. එහෙම අවස්ථාවල සිල්වත්කම ගුණවත්කම නැනවත්කම තිබුණා වුණත් අනිත් අය හරියට පව පුරව ගන්නෝ සමාජයේ නොමග යන්නට පුළුවන්. නමුත් මේ හතර වෙනුවට කියන පුද්ගලයා ඇතුළතිනුත් සීලයේ ගුණය ඥානය මේවායින් පූර්ණත්වයට පත් වෙනවා. ඒ වගේ මේ තනත්තාගේ හැසිරීමත් බාහිර පෙනුමත් ඊටාම ප්‍රසාදනීයව පවතිනවා. ඒ බඳු අවස්ථාවක් තුල තමයි අපට සමාජයට වැඩි යහපතක් කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ සිල්වත්කම් ගුණවත්කම් තිබුණා වුණාට පිටින් බලනකොට ඒක ප්‍රකට වෙන්නේ නැත්නම් මිනිස්සුන්ට යහපතට පැමිණෙන්නට අපි කොච්චර මඟ පෙන්වුවත් මිනිස්සු කල්පනා කරන්නේ අපට කිව්වට මේගොල්ලෝ කරන්නේ නැහැ නේවා අපිට නිකන් කියනවා විතරයි ඒගොල්ලොත් එක්ක කතා කරලා බලන්න ඕනේ ඒගොල්ලන්ගේ හැටි වැඩ කරන හැටි බලන්න ඕනේ මෙහෙම කියලා මිනිස්සු හරියට චෝදනා කරනවා නිග්‍රහ කරනවා ඒ නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථ සාධනය සඳහා ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් තෝරා ගන්නට වඩාම සුදුසු ක්‍රමය තමයි මේ හතරවෙනි ක්‍රමය. ඒ කුමක්ද? පූර්ව පිහිටෝ ඇතුළත සීලෙන් ගුණෙන් ඥාණයෙන් අවබෝධයෙන් පූර්ණත්වයට පත් කරගන්නට ඕනේ. ඒ වගේම බාහිරුත් කතාබහ හැසිරීම පැවැත්ම මේ හැම එකක්මත් ප්‍රියමනාප කරගන්නට ඕනේ. මේ දෙපැත්තෙන්ම පූර්ණත්වයට පත්වෙන පුද්ගලයා හරියට පූර්ණ චන්ද්‍රයා වගේ සියලු දෙනාටම ප්‍රියමනාප වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අපේ චරිත මේ කවර කොටසකටද ඇතුළත් වෙන්නේ? මේන් පළවෙනි පුද්ගලයා තුච්චෝ පිහිතෝ ඇතුළ හිස් නමුත් බාහිරින් ලස්සනට ආවරණය කරගෙන ප්‍රසාදනීය විදිහට 아무තු පෞරුෂයක් 아무තු බාහිර ස්වභාවයක් ඇති කරගෙන ඔහු ජීවත් වෙනවා. ඒ තමයි පළවෙනි පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා ඇතුළත් හිස් ඇතුළත් දුර්ගුණයෙන් පිරීලා ඒ හිස් බව ඒ දුර්ගුණ තමන්ගෙන් ප්‍රකට වෙනවා අනිත් අය ඉදිරියේ ඒවා විවෘත වෙනවා. ඒ දෙවෙනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා ඇතුළත ගුණයෙන් සීලයෙන් පිරීලා තියෙනවා. නමුත් පිටට ඒ බවක් පේන්නේ නැහැ. කුමක් නිසාද? ඒ බඳු සංවරයක් ප්‍රකට වෙන්නේ නැහැ. ආවරණය වෙච්ච සංසුන් වෙච්ච ගතිය බාහිර උපමට්ටම් වෙච්ච ගතියක් නැති නිසා ඇතුලේ ගුණවත්කම් සිල්වත්කම් තිබුණා වුණත් පිටින් බැලූ බැල්මට ප්‍රසාදනීය ගතියක් ඇති වෙන්නේ නැහැ. හතරවෙනි පුද්ගලයා තමයි ඇතුළතත් ಗುಣදහමින් පෝෂණය වෙලා පවතිනවා පූර්ණත්වයටපත් වෙලා තියෙනවා පිටිනුත් බැලූ බැල්මට ඕනම කෙනෙකුට ප්‍රියමනාපයි කතා කරන්නට ඇසුරු කරන්නට ප්‍රියමනාපයි බොහොම සමාජයට යහපත කරන්නට එබඳු පුද්ගලයෙකුට පසුබිම හදාගන්නට පහසුයි. එනිසා පින්නතුනේ අපි ගිහි වුණත් පැවිදි වුණත් සමාජයේ ජීවත් වෙනකොට හැකිතාක් උත්සාහ කරන්නට ඕන අපේ මනසේ දුර්ගුණ පාලනය කරගෙන ඒවා අවම කරගන්නටත් ඒ වගේම බාහිර හැසිරීම පැවැත්ම යහපත් කරගන්නට. සබුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනෝ භික්ෂුන් වහන්සේ නමක් වුණහම විශේෂයෙන්ම කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ සමාජයේ කටයුතු කරද්දී පළවෙනි කාරණය තමයි කච්චින කෝමේ අත්තා සීලතෝන උපවදතිති මගේ සිත මට උපවාද කරනවද මගේ හෘද සාක්ෂිය මට උපවාද කරනවද චෝදනා කරනවද අපි සැලකිලිමත් වෙන්න ඕන වැඩ කටයුතු කරනකොට තමන්ගේ හෘද සාක්ෂියෙන් චෝදනා නොලබා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවංකව නුවණින් කල්පනා කරලා වැඩ කටයුතු කරන්න හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද අපි තනියෙන් ජීවත් වෙනව නෙමෙයිනේ. අපි ලෝකේ මිනිස්සුත් එක්කනේ වැඩ කරන්නේ. ඒ මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට අපි හෘද සාක්ෂියට එකඟයි අපි අවංකව හිතලයි වැඩ කරන්නේ කවුරු මොනවා කිව්වත් අපට කමක් නැහැ කවුරු කොහොම හිතුවත් අපට කමක් නැහැ කියලා එහෙම හිතුවක්කාර වෙන්න පුළුවන් කමක් නැහැ අපිට මිනිස්සුත් එක්ක වැඩ කරනවා නම් ඒ ඥානවන්තයෝ මොනවද ගැන හිතන්නේ කියලත් අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා දෙවෙනි කාරණේ තමයි කච්චිනකෝ මං අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රහ්මචාරීහි සීලතෝන උපවදන්තීති. ඒ මා පිළිබඳව ලෝකයේහි ඥානවන්ත සත්පුරුෂෝ එකට ජීවත් වෙන අය මා ගැන මොනවද කියන්නේ ඒගොල්ලෝ මට චෝදනා කරනවාද ඒගොල්ලෝ මට අපවාද කරනවාද මගේ මේ හැසිරීම රටාව කතාබහ රටාව නිසා ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම සැලකිලිමත් වෙනකොට තමයි අර බාහිර පෙනුම බාහිර පැවැත්ම අපට සංශෝධනය කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ බාහිර පැවැත්ම ගැන විතරක් හිතලා අනිත් අය මොනවද කියන්නේ කියලා ඇතුළ ගැන කල්පනා නොකළොත් අපි බාහිර පෙනුම හදා ගන්නවා ඇතුළතින් දුර්ගුණ ටිකෙන් ටික වර්ධනය වෙලා ඇතුළ හිස් වෙනවා අපි ඇතුළත ගැන විතරක් කල්පනා කළොත් ඇතුළතින් පූර්ණත්වයටපත් වෙනවා බාහිරින් ප්‍රසන්න ස්වභාවයක් නැති වෙනවා ඒ නිසා අපේ මනස පිළිබඳව කල්පනා කරලා අපේ හෘද සාක්ෂියට එකඟව අපි කටයුතු කරන්නට උනන්දු වෙන්නත් ඕනේ ඒ වගේම බාහිර ඥානවන්තයෝ අපි ගැන හිතන්නේ කොහොමද කියලා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නටත් ඕනේ. හැබැයි මෙතනදී අදහස් කරන්නේ ලෝකයේ අනිත්‍යය මොනවද කියන්නේ කියලා කියන කියන හැම එකක් විදිහටම අපි දඟලන්නට ඕන කියන එක නෙමෙයි. අනුවන මිනිස්සු ඕන තරම් දොස් කියන්න, චෝදනා කරන්න, නිග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා හඳට උඩුබුරන සුනකයින්ට බියපත් වෙන්නාසේ අපි ලෝකයේ අනුවන පුද්ගලයෝ කියන කරන කෑකෝ ගහන දේවල් හැම එකටම කලබල වෙලා දඟලන්නට ඕන නෑ. අපි නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මගේ හෘද සාක්ෂියට එකඟද? ඒ වගේම ලෝකේ ඥානවන්තයෝ මේ චර්යාව පිළිබඳව මේ හැසිරීම පිළිබඳව මොනවද කියන්නේ කියන මේ දෙපැත්ත පිළිබඳව කල්පනා කරලා ඇතුළත පිරිසුදු කරගෙන පිටත සංවර කරගෙන ක්‍රියාත්මක වෙන්නට උනන්දු වෙනවා මේ සතර වෙනුවට කියපු පූර්වෝ පිහිතෝ ඇතුළතත් පිරුණු ඒ වගේම බාහිරුන් ප්‍රසන්න පුද්ගලයෙක් මට්ටමට අපේ චරිතය සංවර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා.